අවුරුදු 100ක් ජීවත් වුණත් මනුස්සකම මතක නැහැ. ඒක නිසා එදා ඊයේ කතා කරපේක තමයි මේ සද්ධාදි මුත්තාය. මේ හුදු සද්ධාවෙන් පැවිදුණත් ඇති. ඊට පස්සේ අදේකේ කියනවා ලාභ සත්කාර සංඛාර ලාභ සත්කාර සම්මාන සිලෝක අධ්‍යාසින්ද පැවිදිකම් කරන්නේ මහානකම් කරන්නේ භාවනා කරන්නේ කියලා. මට මේ භාවනා කරන නිසා මට ලාභ ලැබේවා. මට සත්කාර ලැබේවා. මට සම්මාන ලැබේවා මට සොලෝක ලැබේවා කියලා අපිට ස්තෝත්‍ර ගායන තෑගි බලාගෙනද මේක කරන්න කියලා. ඉතින් හුඟව දෙනෙක් භාවනා කරන්න මේ රැල්ල කට්ටිය භාවනා කරනවා අපිටත් හොඳ නෑනේ කිරුවේ නැත්තම් කියලා භාවනා කරන්න යනවා. නමුත් භාවනා කරන්නේ මේ අර ඈත තියෙන විශාල මේ પરමාර්ථයකට කිලක මතක නැහැ. එහෙම හරි කමක් නැහැ භාවනාවට පෙළඹෙන එක හොඳයි. එහෙම හරි කමක් නැහැ කෙනෙක් භාවනාවට පෙළඹෙන එක හොඳයි. කරගෙන කරගෙන යනකොට Taman අර තිබ්බ પરමාර්ථය මම මේක තඳා යන්න කියලා එල්ලයක් තියාගන්න. ඒ එල්ල විපරිණාමය වෙනවා. අපි සමාලාට භාවනා කරන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක වඩන්න. ඔක්කොමලා හොඳ හොඳ කියන නිසා මාත් භාවනා කරනවා. නමුත් භාවනා කරනකොට තේනවා ඒක තේරුම් ගත්ත සෝණ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් කියනවනම් ලාභ සත්කාර සම්මාන ආසත්කාර සිලෝක නූන ආයස්මා අබ්බජිතෝ කියලා මේ මේ මේ ආයසුතුන් වහන්සේ මේ පැවිදි වුණේ තමන්ට ලාභ සත්කාර ලබන්නයි නේද කියලා කිව්වොත් එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම කියලා පැවිදුණත් මේකේ අවසාන නිෂ්ඨාව ඒකේනා ඒ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ නැත්තම් ඒ පැවිදි වෙලා පවිවේකයේ හොයන්නේ මේ මිනිස්සු ඇවිල්ලා මට වඳී මම තනියම කැලේටලා ඉන්න හින්දා මම රූක්ෂ ප්‍රතිපත්ති රකින්න නිසායි කියලා මිනිස්සු අම්මෝ තකතිරු જાතියක් නේ ඉන්නේ ලාංකිකයා කිව්වොත් අහන්න දෙයක් නැහැ ඒ රූක්ෂ ප්‍රතිපත්ති වලට වඳිනවා ඉතින් අර රූක්ෂ ප්‍රතිපත්ති කරන හාමුදුරුවන්ගේ ප්‍රතිපත්ති කැඩෙනවා රූක්ෂ ප්‍රතිපත්ති භාවනාවේ ප්‍රතිඵලයක් රුක්ෂ ප්‍රතිපatti නිසා භාවනා නිවන ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. නිවන ලැබපු කෙනා සාමාන්‍ය ඔය වැඩි වැඩි සෝබනේ නැහැ. එයා සාමාන්‍ය මේ අර පිටිමැස්ම කියලා එකක් තියෙන. ඒක තමයි එයාගේ තේමාව. තමන් පාවිච්චි කරන චීවර පින්ඩපාත සේනාසන කිලම්පත කියලා අපි මේ සිවුරක් වළඳනවා, පින්ඩපාතයක් වළඳනවා, සේනාසනයක් පරිභෝග කරනවා, බෙහෙත් ඒක ගන්නකොට සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලදයම් සිවුරකින් සතුටු වෙනවා. ලදයම් සිවුරක සතුටු වීමේ ಗುಣ කතා කරනවා. මේ අහවල් සිවුර සඳහායි මම පැවිදිලා තියෙන්නේ. අහවල් සිවුර මට පූජා කරන්න ඕනේ කියලා මේ එක එක જાති සිවුර වලට කරන ආසාවක් නෙවෙයි. ඉතින් ඒ ලදයම් සිවුරකින් සතුටු වීම සහ ලදයම් සිවුරකින් සතුටු මේ ಗುಣ කතා කිරීම අපි සාමාන්‍ය සිංහල කියන්නේ ප්‍රයෝජනෙ සලකලා සිවුර පාවිච්චි කරනවා. මේ ඇඳුම් මොස්තර තියෙන කාලේ මේ මිනිස්සු දැන් ඇඳුම් අඳන්නේ විලි වහන්න නෙවෙයි විලි වහන තැන් පෙන්වන්නනේ. තුප්පහිනේ. ඒක කොච්චර තුප්පහිද කියනවනම් මා 10න් ආයෙත් මාරු කරනවා. මේ සිවුර බලන්නකෝ. පන්ලස 12000 28 නමක් බුදුරජාන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල ওই සිවුර සිවුරමයි. ඕක වෙනස් කරන්න ගියොත් උන් දැකපෝති. කොච්චරමයි තවන්නේ. ඇඳගත්තාම බලන්න කොච්චර ස්ථිරක් තියනවද කියලා මේ ගෑනුන්ගේ එක එක මගුල් මෝස්තරයි පිරිමිගේ තියෙන එක එක මෝස්තරයි දිහා බලනකොට තඹපු ඉස්සෝ ආගේ. තුනදකින් කියලා හිතෙනවා. මොකද විකල්පයක් තියෙනවා. විකල්පයක් තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන මේ සිවුර නිසා නිවන් දකින්න නෙවෙයි. සිවුර තමයි නිවන් දකපු කැට ගෑඳුම. පින්ඩ පාතේ හිඟා කණ එක තමයි හොඳම කෑම. එහෙම නැත්නම් ලදයන් තේනාසනයක වසන එකයි. දින බේතක් නැත්නම් භූති මුත්තේ බලන එකයි. ඉතින් ඔය හතර ඔක්කොටම තියෙනවානේ. ඔක මේ මේ WHO එකෙන් හම්බ වෙනවද? එහෙම නැත්නම් ජාත්‍යන්තර ආහාර සංවිධානය දෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියන මම වගේ කියන්නම් කියලා. ඉන්න උපසම්පද මාලකයේදීම කියන ඔය හතරට මම වගේ කියන්නම් කියලා. ඔය පාංශකුල සිවුරක් අඳපන්. පින්න පාතර පාතර අරගෙන යැපියන් ඔය ගහක් මුල ගල් ගුහාවක හිටපන් පූතිමුට්ට බෙසජ්ජ ගනින්. ඉතින් කියනවා ඒ උදේවල් තියෙන මේ වනේ අතහැරලා ඒකට පිටුපාලා කෙනෙක් යනවනම් නගරෙට කෙනෙක් යනවනම් රාජධානියට ඒ මනුස්සයාට තේරෙනවද මේ සීවර පිණ්ඩපාත සේනාසනේ පතාගෙන නගරෙට ගියාට එයා පස්ස හරවන්නේ පිරිසිදු වාතයට කියලා. එයා පස්ස හරවන්නේ පිරිසුදු ජලයට කියලා දන්නවනම් කවදාකවත් සේනාසනයකට පිටුපාන එකක් නැහැ කියලා තියෙනවා. මොකද නගරේ කවදාකවත් පිරිසුදු වාතේ නැහැ, විජන වාතේ නැහැ. ඒක තියෙන්නේ ජන වාතේ. ඒකට කියන්නේ හඩු ගඳ කියලා සිංහලෙන් කියන්නේ. ඒකයි ඔය නගරෙ ඉන්නේ උන් එක එක ලතු උලන්නේ. ගන්ධස්තරයි. ඒ දවස්වල මම පැය දෙක ඉන්නවා මේ බස් එකේ වාඩි වෙලා ගලහ යන්න. ඉතින් ඒ ඉන්නේ තේවතුල මිනිස්සු. අම්මෝ පුසුඹ. රත් වෙනකොට බස් එක අනේ බස් එක පිටිපස්සට හරි කමන්නේ ඇදපන් කියලා හිතෙන්න හිතනවා. මොකද ඒ තරමට කැකෑරෙනකොට ඒ මදි වටුන් අර ලතු මේ ලතු ගාගෙන හැබැයි ගාන එක හොඳයි නැත්නම් ඊටත් වැඩිය හඩු ගඳයි. ඒ වොන්නේ මේ කැලේ. ඔය රිලවි රෝස් පවුඩර් ගාගෙන ඉනව දැකලා තියෙනවා. රිලවයි රිලවි ටක් ගාලා අඳුරන්න පුළුවන්. රිලවි රෝස් පවුඩර් ගාලා තියෙනවා. මම දැක්කේ නෑ මෙතන බියුටි පාර්ලර් එකක්වත් කවුරක්වත් නෑ. ඒ ස්වභාවයේ. නගරේ ඉන්න රිලෙවියෝ ගහගන්න ගියාම අයියෝ කරන සෙල්ලම් ඒව උඟක් කියන්න හොඳ නැහැ මොකද මේ ඒවම තව උනන්දු කරවීමක් වගේ වෙනවා ඒ නිසා මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙට නෙවෙයි මහානකම් කරන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙට නෙවෙයි භාවනා කරන්නේ මේක මේ රාගයේ ద్వේෂයේ මෝහයේ දුරු කිරීමටයි කියන කතාව අපේ සාමාන්‍ය භාවිතා භාවිතයන් කොච්චර ඈත් වෙලා තියෙනවද කියලා බලන්න gedara kodoroke ඉඳද්දි එම කියවෙන්නම බෑනේ කියන්නේ ගිහිගේ කියලා කියන්නේ අමු ගිනිගයක්නේ. තන්නේ කර රාගෙට හදපේකන විත්‍ය හතර වදන්නේ හැංගිලා මයිතුන සේවනය කරන්න. වෙන මොකටවත් නෙමෙයි. ගේ කියලා කියන්නේ සැඟවි කාම සේවනය කරන්න හදාගත්ත දෙය. ඉස්සර වැද්දා ඕක කිරුවේ නෑ. වැද්දා කැලේ යනවායි කියනවා. බැඳපු ගමන් දෙන්න කැලියට යනවා. සුමාන තුන හතරක් උන් එන්නේ නෑ. ඇතින්නියක් මද කිපුනහම ඒකේ රැලින් ඈතට යනවා. ඈත ගියාට පස්සේ මහයතා ගිහිල්ලා ඒ කටයුත්ත කරනවා. ඒ වෙනකොට නැන්දම ලොක් පුංචම්ම කියලා බලන්න අලිපෙටු එහෙම යනවලු. ගියාම ගහනවලු. උණ්ඩ ඕනේ නැහැ, පොඩි උණ්ඩ ඕනේ නැහැ නෙව්වා. ඊට පස්සේ ගැප් ගත්තට පස්සේ ආයෙ එනවා මේ සනුවරේට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් ඒ වගේ මේ මේ පැවිද්දක් එහෙම නැත්නම් මේ මහානකමක් එහෙම නැත්නම් මේ මේ භාවනාවක් කියලා කියන්නේ අපි මොකටද මොකක් සඳහාද භාවනා කරන්න කියලා ඇහුවොත් ඒක හරි අමාරුයි හුඟ දෙනෙක් දෙන උත්තර. වැල්වට ආරම්ම වෙන්නේ මං හිතනවා කතා කිව්වට කමක් නැහැ කියලා විසාකාමහෝපසිකාවේ ඉන්න කාලේ පුංචි කාලෙම අවබෝධය ලැබලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේට ඇතින්නියක් වගේ උදව් කරලා තියෙනවා. දරුව 20ක් වදලා තියෙනවා. ගිහි ගියක් ගත කරලා තියෙන්නේ. පස්සේ දවසක සරුවචනාසෙත් ඉඳද්දී කාන්තාවන්ට දුන් ගඩක් අඩුවිනේ අවස්ථාව හම්බ වෙනවා. හැබැයි පිරිමි විසාකාවගේ වැඩපිළිවෙලක් කිව්වොත් gederin එන්න දෙනවලු. නැත්තම් gedara මිනිස්සු එන්න දෙන්නේ නැහනේ. මොකද ගෑනු gedara මිනිහට බොරු කියලා හොර මිනිහලා පස්සේ යනවනේ. විසාකාවත් එක්ක ගියොත් ඉව කරන්න බෑට. පස්සේ වීසා කාමුණ කන්නක් දීලා බොණ්ඩක් දීලා ඇඳුමක් දීලා භාවනෙත් දීලා සිල් රැකගෙන ඉන්න ගමන් ගිහිල්ලා ඇව්වලු මේ මොකටද සිල් රකින්නේ කියලා. මොනවා කියන්නේ නැද්ද? බාල වයසේ තිරියම් පැංගිරි වයසේ උන් කිව්වලු මට අවුරුදු 16 17 ඉදීම පුරුෂයෙක් ලැබේවා කියලා දැන් තමයි මම මේක කරන්නේ වයසට ගිහිල්ලා ලැබුණට වැඩන්නේ නේ අප්පා දැන් බලන්නකෝ මේ දැන් අද තියෙන සමාජයේ ඔක්කොම 30 35 වෙනකන් මාන්ට 36 වෙනකොටත් අම්මා කිව්වා දැන්වත් බඳපන් කියලා.